ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ අතුරුගිරිය උරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද තලගල ධම්මගවීසි ස්වාමින්ද්‍රයන් වහන්සේ සමන්ත චක් කෙවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාං මං මුනි රාජන්ස සුනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස් සවනේ කාලෝ අයං භදන්තා ධම්මත් සවන කාලෝ අයං භදන්තා ධම්මත් සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දන්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දන්ස චක්කුං ලෝකේ පිය රූපං සාතේ රූපං ඉත්තේ සාතන්හා උප්පත්ජේ මානා උප්පත්ජති ඉත්ත නිවිසමානා නිවිසතිති අබ්ධර්ම ශ්‍රවණා විලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්තුනි ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ දසපාරමී ගුණ ධර්ම දියුණු කරමින් අප්‍රමාණ වෙහෙසක් මහන්සියක් දරමින් අවබෝධ කරගත් චතුරාරි සත්‍ය ධර්මයයි උන්වහන්සේගේ මුළු ජීවිත කාලයේ පුරාම 45 වසරක් පුරා ලෝකයාට යහපත සඳහා දේශනා කොට වදාළේ. එදා උන්වහන්සේ විසින් දේශනා කොට වදාළේ 84000ක් ධර්මස්කන්ධය අද සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය ආදී වශයෙන් පිටක තුනකට සංග්‍රහ කරමින් ධර්ම සංගායනාවට සම්බන්ධ මහරහතන් වහන්සේලා විසින් අපට දායාද කරන්නට යෙදුනි. අද අපි භාවිතා කරන ත්‍රිපිටක ධර්මයේ තුල ඒ වැදගත් සද්ධර්මයේ අන්තර්ගත වෙනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ දහම් මඟ අපේ ජීවිතයට බද්ධ කරගෙන අපේ ජීවිත ධර්මානුකූල බවට පත් කරගෙන සැබෑ වෙනසක් අප තුළ ඇති කර ගැනීමෙන් අපට ඒ ධර්මයේ ප්‍රතිඵලය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තිබේ. මා මාතෘකා කළා ඊටාම වැදගත් ගාථා පාඨයක්. මේ ගාථා පාඨයේ අන්තර්ගත වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයට. මහා සතිපට්ඨාන සූත්‍රය කොටස් කරන්නට පුළුවන් ප්‍රථම කොටස ආනාපාන සති භාවනා ආදී භාවනා කර්මස්ථාන සමූහයක් අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳ විස්තරයක් මේ මහා සතිපට්ඨාන සූත්‍රයට ඇතුළත් වෙනවා. දුක්ඛ සත්‍ය පිළිබඳව, ඒ වගේම සමුදය සත්‍ය පිළිබඳව, මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍ය පිළිබඳව කරුණු කාරණා ඇතුළත් වෙනවා. ඒ චතුරාර්ය සත්‍ය විස්තරය අතර දෙවන සත්‍ය තමයි දුකට හේතුව වන තණ්හාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සත්‍ය. අපි ඒකට කියන්නේ සමුදය සත්‍ය කියලා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත තත්තා විනන්දිනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන පාඩයෙන් තමයි ඒ සමුදේ සත්‍ය විස්තර කරන්නට බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ. මේ ලෝකේ තණ්හාව කියලා දෙයක් තිබෙනවා. තණ්හාව කියලා කියන්නේ ඇලෙන ගතිය. යම් යම් අරමුණු වලට අපි ආසාවෙන් එළී බැඳී කටයුතු කරනවා තණ්හාව අපතුල ක්‍රියාත්මක වෙනවා. මේ තණ්හාව ගැන කරුණාකාරණා දීර්ඝ වශයෙන් මේ සමුදේ සත්‍ය තුළදී දේශනා කරන බුදුරජාණන් වහන්සේ තණ්හාවේ ප්‍රභේද ගණනාවක් අපට හඳුන්වලා දෙනවා. බොහෝ අවස්ථාවල ත්‍රිපිටක සාහිත්‍යයේදී තණ්හාවේ ප්‍රභේද 108ක් අපි ඉගෙන ගන්නවා 108 වැදෑරුම් තණ්හාව කියලා. ඊට වඩා වෙනස් ආකාරයක් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරනවා මහා සතිපට්ඨාන සූත්‍රයේදී සමුදේ සත්‍ය නිර්දේශය තුළදී බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් අපට ඉදිරිපත් කරන්නේ තණ්හා වර්ග 60ක් පිළිබඳව. ආකාර 60කින් අප තුළ තණ්හාව හටගන්නවා. ඒක අපි දන්නවා අපි කුඩා කාලේ ඉඳලා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කරුණ ඉගෙන ගත්තා. 20ක් හැටියට බුදුදහම හදාරන වෙලාවේ මේ ලෝකේ දුකක් තිබෙන බව අපි දන්නවා, තීරුම් ගත්තා, ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ දුකේ ආකාර ගණනාවක් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, පිහිවිප්ප යෝග, අපේ සංපයෝග ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ සංඛ්‍යා වශයෙන් ඉදිරිපත් කරන ආකාර 12ක දුකකට මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයට මුහුණ පාන්නට සිද්ධ වෙන බව. ඔබත් ඔබේ ජීවිතය තුළින් මුහුණ පාන්නේ මේ දුකට. ඔබේ ජීවිතය දුක්සහගතයි. ජීවිතය ඔබ කොයිතරම් සතුටේ සහනය සැනසille සුවය සොම්නස ප්‍රාර්ථනා කරමින් කටයුතු කළත් බොහෝ අවස්ථාවලදී ඒ සතුට සන්තෝෂයේ ඉක්මවාගෙන ගිහිල්ලා දුක් වේදනාව සන්තාපයේ අසහනය කඳුල සුසුම ආදීර තමයි අපිට වැඩිපුර මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ජීවිතය ගැන ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් සතුටෙන් සන්තෝෂයෙන් ඉන්නවට වඩා මේ දවස්වල දුකෙන් වේදනාවෙන් අසහනින් ගත කරනවා කියලා තමයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා දුක අපට පුරුදු වෙච්ච දෙයක්, අපට උරුම වෙච්ච දෙයක්. මේ සසර ගමනේ ජීවත් වෙන හැම සත්ත්වයාම මේ දුක්වලට මුහුණ පාන. බුදුරජාණන් වහන්සේ අර චතුරාර්ය සත්‍ය විස්තර කරනකොට මේ සත්‍යයා මුහුණ දෙන මේ සාමාන්‍ය ලෝකයේදීත් අපිට විඳින්නට ලැබෙන දුක් සමූහය විස්තර කරගෙන ගිහිල්ලා ඒ දුක්වල කෙලවර අවසාන වශයෙන් පාඩයක් ඉදිරිපත් කරනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ ලෝකයේ විඳින සත්‍යයා විඳින සියලුම දුක් ටික එකට එකතු කරලා රැස් කරලා සංක්ෂිප්ත කරලා ගත්තාම ඒ දුක සංක්ෂිප්ත කරලා ගත්ත අවසාන දුක නැත්තම් කිටි කරලා ගත්තාම සියලුම සත්‍යයා මුහුණ දෙන දුක තමයි පංච උපාදානස්කන්ධ දුක. එහෙමනම් මේ ලෝකයේ අප විඳින මේ පංච උපාදානස්කන්ධ දුක මොකක්ද කියලා අපි දැනගන්න. මෙන්න මේ පංච උපාදානස්කන්ධ දුකට හේතුව සොයාගෙන ඒ හේතුව නැති කරන්නට ඕන. මේ හැම දුකකටම හේතුව තමයි සමුදය. සමුදය කියලා කිව්වේ තණ්හා. තණ්හාවේ ආකාර තුනයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඒ ක්‍රම තුන බුදුරජාණන් වහන්සේ විස්තර කරා. දැන් අපිට අවශ්‍යයි මේ තණ්හාව කොහොමද මාතුල ඇති වෙන්නේ? මමත් දුක් විඳින කෙනෙක් සසර දුක් විඳිනවා පංච උපාදානස්කන්ධ දුකටම මත් මුහුණ දෙනවා. එනිසා මට අවශ්‍යයි මේ දුකෙන් මිදෙන්න දුකෙන් ඈතර වෙන්න අවශ්‍යයි මේ ලෝකයේ තියෙන සැනසෙල්ල ලබන්නට මට අවශ්‍යයි. එහෙනම් කරන්නට තියෙන දේ මොකක්ද? දුකට හේතුව සොයාගෙන ඒ හේතුව නැති කරලා දමන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා දුකට හේතුව තණ්හාව එහෙමනම් මේ තණ්හාවේ ආකාර ලක්ෂණ ප්‍රභේද මොනවාද කියලා අපි දැනගන්නට ඕන. ඒ ටික තමයි සතිපට්ඨාන සූත්‍රයේ සමුදේ සත්‍ය විස්තරයේදී අපි ඉදිරිපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා පාඩයක් පෙන්නනවා, පැහැදිලි කරනවා, ප්‍රශ්නයක් අහනවා මේ ධහම ශ්‍රවණී කරන අයගෙන් ශ්‍රාවකයාගෙන්. යම් ලෝකයේ පිය රූපං සාත රූපං මේ ලෝකේ මොනවද ප්‍රිය කරන දේ තියෙන්නේ හොඳයි ලස්සනයි සුන්දරයි කියලා අපිට හිතෙන දේවල් තියෙන්නේ මොනවද? ඒව තමයි යම් ලෝකයේ පිය රූපං සාත රූපං හොඳයි ලස්සනයි සුන්දරයි කියලා හිතෙන දේ. ආන් ඒ දේවල් හරහා තමයි එත්තේසා තණ්හා uppajjamana uppajjati එතනිවි සමානාන විසති. මෙන්න මේ හොඳයි ලස්සනයි සුන්දරයි කියලා අපි හිතන උපකල්පනය කරන දේවල් හරහා මේ තණ්හාව අපතුල හට ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. එහෙනම් තණ්හාව කියන්නේ මොකක් හරහා ඇති වෙන දෙයක්ද? මේ ලෝකේ සුන්දරයි, හොඳයි, ලස්සනයි කියලා අපි හිතන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ ඊළඟට වට්ටෝරුවක්ම සංඛ්‍යා ලේඛන සමූහයක්ම අපට ඉදිරිපත් කරනවා සාමාන්‍ය සත්වයෙක් තුළ මේ තණ්හාව හටගන්න අවස්ථාවන් ගැන. එහෙම නැත්නම් හොඳයි ලස්සනයි සුන්දරයි කියලා අපි ලෝකෙ දිහා බලන්නේ මොනවා ඔස්සේද? මොනවද අපිට හිතෙන්න හොඳයි කියලා ලස්සනයි කියලා සුන්දරයි කියලා. ඒ දේවල් මොනවාද කියලා ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නනවා. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjiteetta nivisamaana nivisati. මහණෙනි මේ ලෝකේ සුන්දර වස්තුන් අතර එකක් තමයි ඇස අපේ ශරීරයේ තිබෙන ඉන්ද්‍රිය පද්ධතිය අතර පළමුවෙනි ප්‍රධානම ඉන්ද්‍රිය හැටියට අපි සලකන්නේ ඇස. මේ ඇස ගැන හිතනකොට ඇස ගැන කල්පනා කරනකොට ඇසට අවධානය යොමු කරලා ඒ දෙස බලනකොට අපිට මොනවද ඇති වෙන්නේ? මොකක්ද අපට ඇති වෙන ආකල්පේ? තක්කොන් ලෝකේ පිය රූපං සාත රූපං. මේ ඇස කියන එක හරිම ලස්සන එකක් සුන්දර වස්තුවක්. මේ ඇස නිසා මට හරියට සතුට සන්තෝෂය ලබන්න පුළුවන් වුණා. ඇස නැත්තම් එස නැති වුණා නම් මට එසක් නොතිබුණා නම් මට මේ ලැබෙන සතුට සන්තෝෂය කවදාවත් ලැබෙන්නේ නැහැ. ඇහැක් තියෙන නිසා මා සතුව ඇසක් තියෙන නිසා ඒ ඇස ගැන හිතන හිතන මොහොතක් පාසා මට සතුටක් ඇති වෙනවා සන්තෝෂයක් ඇති වෙනවා. මේ ඇස හොඳයි, නිට්ටයයි, සුඛයි, සුභයි, සුන්දරයි කියන අදහස මට ඇති වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි තණ්හාවේ පළවෙනි අවස්ථාව. තමා සන්තකෝ තිබෙන ඇස පිළිබඳ ඇති වෙන තණ්හාව. ඇස හොඳයි, ලස්සනයි, සුන්දරයි කියලා හිතනකොට තමයි තණ්හාව හටගන්නේ. ඒ නිසා මේ ටික අපි ඉගෙන ගන්නට ඕනේ තණ්හාවේ ප්‍රභේද. ඇස ගැන උගන්වන බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා මේ ඇස ඇරලා අවට පරිසරයේ දැස බැලුවාම මොකද වෙන්නේ? අවට පරිසරයේ තියෙන මොනවා හරි දෙයක් අපිට ඇහැට පේන්නට පටන් ගන්නවා. මේ ඇස විසින් ඉලක්ක කරනවා මොනවා හරි දෙයක්. අපි ඒවට කියන්නේ රූප කියලා. ඇසට පෙනෙන රූප. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. ඇස අවට පරිසරයට යොමු කළාම මේ ඇසට ඉලක්ක වෙන කිසියම් වස්තුවක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් ඒ රූපයත් අර වගේම තමයි හොඳයි ලස්සනයි සුන්දරයි ප්‍රියයි මනාපයි කියලා අපිට හිතෙනවා අපි උපකල්පනය කරනවා එහෙම. ඒ නිසා තමයි අපි ඇසෙන් බලන්නේ නැවත නැවත නැවත බලන්නේ. යම් කිසි දෙයක් දැකලා ඒක හරි ලස්සනයි සුන්දරයි කියලා හිතනකොට අපි නැවත නැවත නැවත ඒ දෙසට ඇස යොමු කරනවා නැවත බලනවා නරඹනවා එහෙනම් ඒ වස්තුව ඇසට පෙනෙන රූපය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තණ්හාවට පාදක වෙන දෙයක්. එහෙනම් ඇස නිසා එක තණ්හාවක් ඇති වෙනවා. ඇසට ඉලක්ක වෙන මේ රූපය නිසා තවත් තණ්හාවක් අපතුල හටගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ ඇසයි රූපය දෙක එකට එකතු වුණාම ඇස විසින් රූපයක් ඉලක්ක කරපු වෙලාවේ මොකද වෙන්නේ? අප තුළ ක්‍රියාත්මක වෙනම එක්තරා මානසික ශක්තියක්. මේ ඇස ඔස්සේ ක්‍රියාත්මක වෙන ඒ මානසික ශක්තියට බුදුරජාණන් වහන්සේ නමක් දුන්නා චක්කු විඥානය කියලා. අභිධර්මයේ ඉගෙන ගන්නකොට අපිට හමු වෙනවා එක්තරා පාඩයක්. චක්කුං තේ පටිච්චේ රූපේතේ uppajjati චක්කු විඥාන. කවුරු හරි කෙනෙක් ඇහැ ඇරලා ඇහැ විවර කරලා අවට පරිසරයේ දෙස බැලුවාම එයාට පේන රූපයක් ඒ ඇසයි රූපයයි දෙක එකට එකතු වුනහම ඇස විසින් රූපේ ඉලක්ක කරගත්තාම අන්න ඒ වෙලාවේ ඇති වෙනවා ඇස හරහා ක්‍රියාත්මක වෙන සිතක්. ඒකට අභිධර්ම කියන්නේ චක්කු විඥානය. චක්කු විඥානං ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා uppajjamana uppajjati ittani සමානාන විසති. මේ චක්කු විඥානීය කියන්නේ එක තණ්හාවක්. ඒ ඒ ඔස්සේ තණ්හාව අපතුල ක්‍රියාත්මක වෙනවා. එතකොට තණ්හා වර්ග තුනයි. ඊළඟට මේ ඇසයි රූපයයි දෙක එකතු වෙලා ඒ ඔස්සේ චක්කු විඥානයක් ඇති වෙච්ච හැම මොහොතකම සිද්ධ වෙන ඊළඟ සිදුවීම තමයි චක්කු සම්පස්සේ. ඇස සහ රූපය අතර එක්තරා සම්බන්ධයක් ගොඩනගෙනවා. මේ දෙදෙනා අතර ගොඩනගෙන සම්බන්ධතාවයට පාලි භාෂාවෙන් කියන්නේ චක්කු සංපස්සේ. ඒසා බුදුරජාණන් වහන්සේ ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්නනවා චක්කු සංපස්සං වික්ඛවේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජති. චක්කු සංපස්සිය කියන මේ මානසික ක්‍රියාව නිසා ඒක එක්තරා මේ මනසේ සිද්ධ වෙන එක්තරා ක්‍රියාවලියක් නැත්නම් ඒක චෛතසිකයක් මනෝභාවයක්. ඇසයි රූපය දෙක එකතු වෙච්ච වෙලාවේ අපතුල ක්‍රියාත්මක වෙන එක්තරා මනෝභාවයක් තමයි චක්කු සංපස්සිය. චක්කු සංපස්ස කියන්නේ චෛතසිකයක්. අපි ඉගෙන ගන්න අභිධර්මයේ ඉගෙන ගන්න චෛතසික ටික අතර 52ක් ඉගෙන ගන්නවා චෛතසික ඒ චෛතසික 52 අතර තියෙනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ක්. ඒන් එකක් තමයි චක්කු සංපස්සේ. එහෙනම් චක්කු සංපස්සයත් තණ්හාවට පාදක වෙන කාරණාව. ඊළඟට මේ චක්කු සංපස්සය නිසා ක්‍රියාත්මක වෙන වින්දනයක් අපි මේ ඇසෙන් නොඑක ආකාරයට වින්දනය කරනවා. ඇහැට රූප පේනකොට ඒ රූප දෙස බලලා ඒ රූපේ රසය අපි වින්දනය කරනවා. අපි රූප වාහිනියක් ඉදිරියට වෙලා මොකද කරන්නේ? රසය වින්දනය කරනවා. ඇසට පෙනෙන ඒ රූපයේ රස වින්දනය කරන එක කරන්න. අපි නරඹනවා කියන්නේ ඒකට රස වින්දනය කිරීමට. ඒකත් බුදුරජාණන් වහන්සේ අර pāli භාෂාවෙන් විශේෂ චෛතසිකයක් හැටියට පෙන්නනවා. චක්කු සංපස්සජා වේදනා ලෝකයේ පිරූපං සාතරූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. මේ ඇහැ නිසා හටගන්න වින්දනයත් තණ්හාවට පාදක වෙන කාරණාවක්. මේ විදිහට කරුණු 10ක් ඇසට සම්බන්ධ කරලා කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ කරුණු 10 අපට සතිපට්ඨාන සූත්‍රයේ සමුදේ සත්‍ය නිර්දේශයේ කියවනකොට ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් අපේ ප්‍රධාන අරමුණ මේ තණ්හාව ගැන කරුණු ඉගෙනගෙන තණ්හාව අපතුල හටගන්නේ කෙසේද කියලා දැනගෙන ඉගෙනගෙන ඒ තණ්හාව හසුරුවා ගන්නට සුදුසු ක්‍රියාකාරකම් මොනවද කියලා දැනගන්න එක ඉගෙන ගන්න එක. ඔබට අවශ්‍යයි තණ්හාවෙන් මිදෙන්න. තණ්හාවෙන් මිදිලා තණ්හාව ජය ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. තණ්හාව ජයගෙන තණ්හාව නතර කරලා දැම්මහම තණ්හාව සම්පූර්ණයෙන් සේ කරලා දැම්මහම ඒකට කියන්නේ තණ්හාක්කය කියලා. මොකක්ද මේ තණ්හාක්කය කියලා කියන්නේ? අපි මේ බුදුදහමේ අවසාන ඉලක්කය හැටියට දන්නේ තණ්හාව සේ කිරීම නැත්නම් නිර්වාණය. එහෙමනම් නිවන සාක්ෂාත් කරගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ තණ්හාව සම්පූර්ණයෙන් දුරු කළහම. ඔබට අවශ්‍ය දෙයක් මේ. ඔබ හැම විටම කුසලයක් කළාම ඇති කරගන්න ප්‍රාර්ථනාව තමයි අනේ මට මේ කුසලයේ බලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. මේ කුසලයේ තුලින් මට නිවන සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාව ඔබ ඇති කරගන්න එක. එහෙමනම් ඔබ නිවන ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඔබට නිවනට යන්නට අවශ්‍යයි නිවන ප්‍රත්‍යක්ෂ කරගන්නට අවශ්‍යයි නිවන් අවබෝධ කරගන්නට අවශ්‍යයි නිවන් අවබෝධ කරගන්න නම් නීවාණ කියන මේ ක්‍රියාව સિદ્ધ කරන්නට ඕනේ නීවාණ කියලා කියන්නේ තෘෂ්ණාව නැති කර දැමීම වාණ කියලා කියන්නේ තෘෂ්ණාවට තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරලා දැම්මහම ඒකට කියනවා නිර්වාණ නීවාණ එහෙනම් නිවන් සැප ලැබේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ ඒකයි කවදා හරි දවසකදී මට මේ තණ්හාව සම්පූර්ණයෙන් දුරු කරන්නට පුළුවන්කම ලැබේවා කියන ප්‍රාර්ථනාව. එහෙනම් ඒ ප්‍රාර්ථනාවෙන් කටයුතු කරන ඔබ ඒ නිවන ලබන්නට නම් ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල අනුගමනය කරන්නට ඕන. මොකක්ද ඔබ කළ යුත්තේ? ඔබ තුළ ක්‍රියාත්මක වෙන තණ්හාව ඔබ දුරු කරන්නට ඕනේ. තණ්හාව හටගන්න ආකාරය ගැන අපි කතා කළා. තණ්හාව හටගන්නේ අපේ මේ ශාරීරියේ තිබෙන ඉන්ද්‍රිය පද්ධතිය සම්බන්ධ කරගෙන. අපේ ශරීරයේ තියෙන ඇස, කන, නාසය, දිව, සම සහ මන කියලා ඉන්ද්‍රිය හයක්. මේ එක ඉන්ද්‍රියක් ඔස්සේ ආකාර 10කට තණ්හාව ගොරු නැගෙන බව බුදුහාඳුරුව පෙන්නනවා. ඇස නිසා තණ්හා 10යි, කන නිසා තණ්හා 10යි, නාසය, දිව, කය, මන මේ ඉන්ද්‍රිය හය ඔස්සේ ආකාර 60කට තණ්හාව ගොරු නැගෙනවා. තණ්හාව ගොඩ නැගෙන්නේ කොහොමද? මා මේ මාතුකා පාඨයේ සඳහන් කළ ආකාරයට යං ලෝකේ පී රූපං සාතු රූපං එත්තේ සතන්නා uppajjamana uppajjati යම් කිසි දෙයකට අපි ඇලුම් කරනවා නම් හොඳයි ලස්සනයි සුන්දරයි ප්‍රියයි මනාපයි කියලා තීන්දු කරනවා නම් තීරණය කරනවා නම් ආන්ගේ තීරණය හරහා තමයි තණ්හාව ගොරණෙගේ එහෙනම් බලන්න ආකාර 60ක් තියෙනවා තණ්හාව ගොරණෙගෙන ආකාර මේ 60ම ගොරණෙගින්නේ අර අප තුල ඇති කරගත් ආකල්පය මත අපි ඇති කරගත් අදහස තීන්දුව තීරණය මත මොකද්ද ඇති කරගත්ත තීන්දුව තීරණේ මේ අරමුණ හොඳයි ලස්සනයි සුන්දරයි කියන අදහස බුදුරජාණන් වහන්සේ තවත් තැන්වලදී අපට දේශනා කරන වචන හයක් මේ තණ්හාව ඇති වෙච්ච අවස්ථාවේදී මොකක් හරි අරමුණක් ඔස්සේනේ අපිට තණ්හාව ඇති වෙන්නේ ඒ අරමුණ පිළිබඳව අපිට තියෙන ආකල්ප හයක් pāli භාෂාවේ වචන හයකින් පෙන්නනවා. මොනවද මේ වචනවල තියෙන්නේ? ඉත්තා, කන්තා, මනාපා, පියරූපා, කාමෝපසංහිතා, රජනීයා කියන මේ කාරණා ටික වචන හයක් තියෙනවා pāli භාෂාවේ. ඉත්තා මොනවා හරි අරමුණක් අපිට එනවා, අපේ ඇහැට අරමුණක් පෙනෙනවා කියලා හිතමු. අපේ ඇහැට පේන ලස්සන රූපයක්. අපි රූපවාහිනී ඉදිරියේ වාඩි වෙනවා. වාඩි වෙලා රූපවාහිනිය නරඹනවා. ඒ නරඹන වෙලාවේ තිරියට වැටෙනවා ලස්සන රූපයක්. ඒ රූපය දැක්කහම අපිට ඒකට ආසාවක් ඇති වෙනවා. නැවත නැවත නැවත ඒක බලන්නට ඕනේ කියන අදහස ඇති වෙනවා. මෙන්න මේ නැවත නැවත බලන්නට ඕනේ කියන අදහස ඇති වුනහම තමයි අප තුල තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් තේරුම් ගන්න කිසියම් අරමුණකට නැවත නැවත නැවත යමු වෙන අදහසක් අපිට ආවා. ඇහැට යමක් පේනවා නැවත නැවත නැවත බලන්න හිතෙනවා. ඒ නිසා අපි හැරි හැරි බලනවා ඒ දෙස. කනට ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දේ නැවත නැවත නැවත අහන්නට අපිට ආසාවක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. ප්‍රිය බවක් ඇති වෙනවා. අපි පහසුම වචනයෙන් කිව්වොත් එහෙම අපිට කෑදරකමක් ඇති වෙනවා. එහෙන් බලන්න කෑදරකමක් ඇති වුණා. කණෙන් අහන්න කෑදරකමක් ඇති වුණා. නාසයෙන් ආග්‍රහණය කරන්න සුවඳක්. ඒ පිළිබඳව කැමැත්තක් කෑදරකමක් ඇති වුණා. දිවෙන් අපි රස විඳිනවා මොනවා හරි ආහාරයක රසය ආහාරයක් හෝ පානයක් හෝ අරගෙන ඒක රසය විඳිනකොට මෙන්න අපිට කැමැත්තක් ඇදරකමක් ඇති වෙනවා නැවත නැවත නැවත ඒක අනුභව කරන්නට ඕනයි කියලා. ඊළඟට අපේ ශරීරයට යම්කිසි ස්පර්ශයක් දැනෙනවා. අපි ඇඳගෙන ඉන්න ඇඳුමක් නිසා නැත්නම් වෙනත් පාවහන් ආදී යම්කිසි උපකරණයක් නිසා අපිට දැනෙනවා ස්පර්ශයක්. ඒ ස්පර්ශයට අපි කැමැති වෙනවා, ඇලුම් කරනවා, ආසා කරනවා, කෑදර වෙනවා. නැවත නැවත නැවත ඒ දෙසට ඇදිලා යනවා. ඒ වගේම අපිට කයට ස්පර්ශයක් වගේම මනසට අපේ හිතට එන මොන හරි අදහසක් සංකල්පනාවක් අතීතයේ කරපු කීපු දෙයක් මතක් වෙනවා මේ දේ මතක් වෙනකොට අපිට ඒ ගැන ආසාවක් කැමැත්තක් කෑදරකමක් ඇති වෙනවා ඒ සිහියට ආපු දේ නැවත නැවත නැවත සිහි කරමින් මෙනෙහි කරමින් මතකයට නගමින් කාලය ගත කරන්නට ඕන කිය. මෙන්න මේ ආකාරයට තමයි ඉන්ද්‍රිය 6 ඔස්සේ අපිට තණ්හාව ඇති වෙන්නේ. එහෙනම් බලන්න, ඒ අරමුණ අරමුණ පිළිබඳව කෑදරකමක් කැමැත්තක් ප්‍රිය බවක් ඇති වුණි. එයි ඒ අරමුණ අපි රසවින්දනය කරන වෙලාවේ ඒ අරමුණ පිළිබඳව අපිට කැමැත්තක් ඇති වුණා. ප්‍රියයි හොඳයි කියලා හිතුණා. මේ ආකල්පය ඇතුණ නිකම්ම නෙමෙයි. අරමුණේ ස්වභාවය පරීක්ෂා කරනකොට ඒ අරමුණ අපි වැරදි ආකාරයට දකිනවා. අපි ළඟ ධර්මාඥානෙ නැති නිසා ලෝකයේ ඇත්ත తත්ත්වයේ යථාර්ථයේ පිළිබඳව අපිට ගැඹුරු අවබෝධයක් නැති නිසා අපි සරලව යම්කිසි වස්තුවක් දෙස බලලා ඒක සරල ආකාරයට තීන්දුව තීරණ ගන්නවා ඒ වැරදි තීරණ ගන්නේ ඒ අරමුණ නිට්ටයයි සුඛයි සුබයි කියලා. මං කලින් කියපු පාළි වචන ටිකෙන් කියවෙන්නේත් ඒක. කිට්ටා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිත රජනීයා කියලා කියන්නේ මේ මට පෙනිච්ච අරමුණ හරිම ලස්සනයි සුන්දරයි ප්‍රියයි කියන අදහස. ඒ pāli වචන හයේම තියෙන අර්ථ ටික කෙටි කරලා ගත්තොත් කෙටි අර්ථ තුනක් අපිට පෙන්වන්න පුළුවන්. පළවෙනි අර්ථය තමයි මේ මම දකින දේ නිට්ටය. දෙවෙනි අරමුණ තමයි මේ මට ආපු අරමුණ සුඛයි. ඊළඟ එක තමයි මේක සුබයි. නිට්ටයයි සුබයි සුඛයි කියන මේ අදහස් තුන ඇති වුණා නම් යම්කිසි වෙලාවක එතන ඇති වෙන්නේ තණ්හාව. එහෙනම් බලන්න කොයි වෙලාවටද අපිට මේ අදහස් එන්නේ? ඇහැට මොනවා හරි පේනකොට අපිට නිත්‍යයි සුභයි සුඛයි කියලා හිතෙන්නේ කොයි වෙලාවටද? කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය නිත්‍යයි සුඛයි සුභයි කියලා හිතෙන්නේ කොහොමද? මොකක් නිසාද? නාසයට සුවඳක් දැනෙන වෙලාවේ ඒ සුවඳ නිත්‍යයි සුභයි සුඛයි කියලා හිතෙන්නේ මොන වෙලාවෙද? මොකක් නිසාද? මොකක්ද ඒකට හේතුව? අපි ආහාරයක් අනුභව කරන වෙලාවේ කනකොට බොනකොට මේක නිත්‍යයි සුභයි සුඛයි කියලා හිතෙන්නේ කොහොමද? මොකක් නිසාද? හේතුව මොකක්ද? හේතුව තමයි අරමුණේ සැබෑ తත්ත්‍ය අපි දන්නේ නැතිකම. යථාර්ථයේ දන්නේ නැති නිසා, ඇත්ත ඇති හැටියට දන්නේ නැති නිසා අපි ඒ අරමුණ වැරදි ආකාරයට ග්‍රහණය කරගන්නවා. බලන්න අපේ ඇහැට පේන ඕනෑම අරමුණක් අරගෙන අපි අරමුණු බලන හුඟක් වෙලාවට රූප වාහිනී නැත්තම් පොතක් පතක් අරගෙන සංගරාවක් අරගෙන නැත්තම් පාරේ තොටේ යන වෙලාවෙ දෙක ඇරලා වටපිටාවෙත් බලන දර්ශන දකින දර්ශන වලට ඇහැ යොමු කරනවා ඒ යොමු කරන වෙලාවේදී බලන්න අපිට ඇති වෙන අදහස මේ නිට්ටයයි කියන අදහස අපිට එන්නේ නැද්ද? ඒක ආවහම තමයි අපි ඒකට කැමති වෙන්නේ. බලන්න ඇසෙන් බලන වෙලාවේ මේ ඇහැට පෙනිච්ච වස්තුව කාලයක් තිස්සේ පවතී කියලා අපිට හිතෙනවනම් මට ඒ ඒ ඒ එහෙන් දකින දේ හොඳයි ලස්සනයි කියලා හිතෙනවනම් ඒක ඉක්මනින් නරක වෙන එකක් නෙමේ කාලයක් පවතී මේ විදිහ අදහසක් ඇති වෙනවා නම් මේ නිට්ටයයි කියන මතය අපිට ඇති වෙන්නේ. ඒ ආකල්පේ ඒ සංකල්පනාව. මේක වඩාත් හොඳට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් ආහාර පාන පිළිබඳව මේ தත්ත්වය ආවහම. අපේ දිවට රස දැනෙනවා යම් යම් ආහාර පානවල. අපි කෑම මේසේ වාඩි වෙනවා. මොනවා හරි ආහාරයක් අනුභව කරනවා. කෑමක් හෝ බීමක්. ඒ අනුභව කරන වෙලාවේ බලන්න අපි ඒකට කෑදර වෙන්නේ මොකක් වුණොත්ද? ඒ ආහාරය අනුභව කරලා අනුභව කරන වෙලාවෙදී ඒක රසුගුණ ගැන අපි පොඩි පරීක්ෂණයක් කරනවා සොයා බැලීමක් කරනවා. ඒ සොයා බලන වෙලාවේ මේ ආහාරය හොඳ එකක්. මේක කල් ඉක්ුත් වෙලා නැහැ. තවත් දිගු කලක් මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේක කෑවා වගේම තව පැයකින් දෙකකින් කන්නත් පුළුවන් නරක වෙලා නැහැ. අද කාලා ඉවර කරන්න බැරි වුණොත් මම පැත්තක අරන් කියලා ගබඩා කරලා තියාගෙන මට මේක හිතත් පුළුවන් කන්න. තවත් දවස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්, කල් තියාගන්නට පුළුවන්, කල් ඉක්ුත් වෙලා නැහැ, යල් පැනලා නැහැ. මෙන්න මේ අදහස් ටික අපිට ආවා නම් බලන්න අර බුදුරජාණන් වහන්සේ කියන නිත්‍යයි කියන සංකල්පනාව නෙමෙයි අපිට අවිල්ල තියෙන්නේ. අපි පැකට් කරපු ආහාරයක්, ටින් කරපු ආහාරයක් ගන්නවා. වතුර බෝතලයක් මිලදී ගන්නවා වෙනද සැලකින්. ඒ වෙලාවේදී අපි බලන්නේ නැද්ද මේ ආහාරයේ තිබෙන ලේබලයේ දෙස? බලලා අපි තීන්දුවකට එනවා, තීරණයකට එනවා මේ ආහාරය කල් ඉක්ුත් වෙලා නැහැ තවත් කලක් පාවිච්චි කරන්නට පුළුවන් තව සතියක් දෙකක් දින 10ක් 15ක් මේක පාවිච්චි කළ හැකි නරක වෙලා නැහැ කල් ඉක්ුත් වෙලා නැහැ පිරුණු වෙලා නැහැ එහෙනම් මේක හොඳයි හොඳ තත්ත්වයේ පවතින්නේ මෙන්න මේ අදහස් ටික තමයි බුදුරජාණන් වහන්සේ pāli භාෂාවෙන් කිව්වේ නිට්ටයයි කියන වචනේ ඇතුලේ තියෙන මේ ටික කල් ඉක්ුත් වෙලා නැහැ හොඳ තත්ත්වයේ පවතිනවා නරක වෙලා නැහැ පිරුණු වෙලා නැහැ ඔය අදහස අපිට ආපු ගමන් අපිට ඇහැට පේන දේ පිළිබඳවත් ඕක කියනවා කනට ඇහෙන දේ පිළිබඳවත් ඕක කියනවා නාසයට දැනෙන දිවට දැනෙන කයට දැනෙන මනසට දැනෙන මේ හැම අරමුණක් ගැනම අපිට මේ අදහස ඇති වෙන්න පුළුවන්. ඒ ඒ අරමුණට ගැලපෙන ආකාරයට අපි මේ අදහස මේ සංකල්පන වෙති කරගන්නවා. කල්ලිකුත් වෙලා නෑ. හොඳයි හොඳ තත්ත්වේ පවතී. අද කාලයට ගැලපෙනවා. එහෙනම් නිත්‍යයි මේ නිත්‍යයි කියන අදහස ආපු ගමන් අපි ඒකට කැමැති වෙලා ඒ මොහොතේ ඒක පරිහරණය කරනවා. එහෙන් බලනවා කනෙන් ඒක අහනවා දිවෙන් ඒක රස වින්දනය කරනවා අනුභව කරනවා. ඒ වෙලාවේ පාවිච්චි කරනවා විතරක් නෙමෙයි අපි අනාගතය ගැනත් හිතනවා. දැන් මම මේක පාවිච්චි කළා වගේ මට අද හවසටත් මේක මේ විදිහටම පාවිච්චි කරන්නට ඕනේ. ඒ නිසා මම ඒක තියාගන්න ඕන, පරිස්සම් කරගන්නට ඕන, රැක ගන්නට ඕනේ. ඔන්න ගබඩා කරලා අපි තියාගන්නවා. ආහාරය අනුභව කරලා ඔන්න තව ටිකක් ගබඩා කරලා තියා ගන්නවා. ඒ මොකක් නිසාද? නිට්ටයයි කියන අදහස අපිට ආපු නිසා, කල් ඉක්ුත් වෙලා නැහැ කියන අදහස ආපු නිසා. ඊළඟට අපි ඒකට කැමති වෙන එදා දවසේදී පාවිච්චි කරලා ඊට පස්සේ දවසෙත් ඒකම පාවිච්චි කරනවා. තව දවසක් පාවිච්චි කරනවා. තාමත් අපිට හිතෙනවා නම් තවමත් කල් ඉක්ුත් වෙලා නැහැ. තවත් කාලයක් පාවිච්චි කළ හැකි. තව දවසක් දෙකක් සතියක් සමහරක් දින 10ක් 15ක් මේක ගබඩා කරලා තියාගෙන නැවත නැවත නැවත ඒක රස විඳිනවා. බලන්න අපි එහෙම කරන්නේ නැද්ද ආහාර පාන ආදී. එහෙනම් මේ විදිහට නැවත නැවත නැවත ඒක රස වින්දනය කරන්න යනකොට මොකද වෙන්නේ? එක දවසක් ඒක අනුභව කළා රසවින්ද තව දවසක් අනුභව කළා රසවින්ද දවසක් දෙකක් තුනක් යනකොට අපි ඒකට කැමති වෙලා ඒක හිතෙන් අල්ලගෙන බදාගෙන උපාදාන කරගන්නව නැත්නම් අපි ඒකට ඇබ්බැහි වෙනවා. බලන්න සමහර ආහාර පාන තියෙනවා. අපි නැවත නැවත නැවත ඒකට යොමු වෙලා ඇබ්බැහි වෙන ගතියක් මේක තමයි පටිච්ච සමුප්පාදිතී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සලායතන පත්‍ය පස්සෝ අපිට ආයතන තියෙන නිසා ස්කන්නාසාරි ඔන්නේ ආයතන වලට අරමුණු එනවා. රූප ශබ්ද ගන්ධ පස්ස පත්‍ය වේදනා ඒ අරමුණු ආවහම ඔන්න අපි ඒව වින්දනය කරනවා. එහෙන් බලනවා කණෙන් අහනවා දිවෙන් රස විඳිනවා ඔන්න වින්දනය කළාට පස්සේ වේදනාපත්‍ය තණ්හා ඒකට කෑදරකමක් ඇති වෙනවා. නැවත නැවත නැවත ඒකට පිය බව ඇති කරගෙන නැවත නැවත නැවත යොමු වෙනවා. ඒකට තමයි කෑදරකම කිව්වේ නැත්නම් තණ්හාව කිව්වේ. ඊට පස්සේ තණ්හාපත්‍ය උපාදාන තණ්හාව ඇති වෙච්ච එක්කෙනා නැත්නම් කෑදරකම ඇති වෙච්ච එක්කෙනා නැවත නැවත නොකඩවා ඒකට යොමු වෙලා එයා ඒකට ඇබ්බැහි වෙනවා. ඒක තමයි උපාදානිය කියන්නේ. එහෙනම් බලන්න මෙන්න මේක තමයි සසරේ ස්වභාවය. සංසාරේ දිගු කලක් තිස්සේ අපි මේ සැරිසැරිවේ මේ ආකාරයට මෙහෙම ඇති වෙන මේ තණ්හාව නිසා තණ්හාව උපාදාන කරගෙන නැත්නම් අපි මේවට ඇබ්බේ වෙලා නැවත නැවත නැවත මේ අරමුණු වලට යොමු වීම නිසා මේක තමයි හේතු තණ්හාවේ තියෙන ওই ආකාරයට එහෙනම් එකවරක් මොනවා හරි අනුභව කරලා මේක නිට්ටයයි කියලා ඒ ආකල්පය ඇති කරගත්ත ගමන් අපි ඒකට ඇලිලා ආසා කරලා කෑදර වෙලා වුණ තණ්හාව අපතුල හට ගන්නවා පළවෙනි ආකල්පය නිත්‍යයි. බලන්න දෙවෙනි වචනේ බුදුරජාණන් වහන්සේ උගන්වනවා සංහාව හටගන්නේ දෙවන වචනය මොකක්ද? සුඛයි. සුඛයි කියන වචනේ නිසා සුඛයි කියලා හිතන නිසා ආකල්පය ආපු නිසා අපි අරමුණට ඇලෙනවා පිය කරනවා ආසා කරනවා තණ්හාව ඇති කරගන්නවා. සුඛයි කියලා කියන්නේ සැපයි කියන එක. මේ සැපේ සැපය තියෙනනේ ආකාර දෙකක්. එකක් තමයි කායික වශයෙන් අපිට දැනෙන සැපේ. එකක් තමයි මානසික වශයෙන් අපිට දැනෙන සැපි. අපි මොනවා හරි අරමුණක් අරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ඕනෑම අරමුණක් අරගෙන ඒක රසවින්දනය කරලා අපි එකෙන් සැපයක් විඳින්නේ නැද්ද? සතුටක් විඳින්නේ නැද්ද? සතුටක් විඳිනවා. අපිට යම් කිසි දෙයකින් සතුටක් තියෙනවනම් ඒක සැපයි කියලා හිතනවනම් අපේ ඇඟට ඒ සැපේ දැනෙනවනම් කායික වශයෙන් සමහරට ආහාරයක් ගන්න බව කළාම ඒකේ තියෙන ඒ සැපේ ඇඟට දැනෙන්න පුළුවන්. කායික වශයෙන් කයට ශක්තියක් ඇතුණ පෝෂ්‍ය පදාර්ථ ලැබුණා කයට. ඒ නිසා කායික ශක්තිය දියුණුණා. පෝෂ්‍ය පදාර්ථ වලින් පෝෂණයක් ලැබුණා කයට. ඒ නිසා ඒ ආහාරය අනුභව කළාම මට සැපයක් සිද්ධ වෙනවා. සැපයි කියලා තීරණය කරනවා. ඊළඟට බලන්න මනසට හිතට සතුටක් ඇති වෙනවා. අපි යම් කිසි දෙයක් දැකලා, අහලා, නැත්නම් කාලා, බීලා, රස විඳලා හිත තෘප්තිමත් කරගන්නම අපිට තෘප්තිමත් බවක් ඇති වෙනවා. තෘප්තියක් ආවේ නැත්නම් නැවත අපි ඒ දෙයට යොමු වෙන්නේ නැහැ. මොනවා හරි ආහාරයක් අනුභව කළා, කෑව බිව්ව. කෑව බිව්වට පස්සේ අපේ හිතට තෘප්තියක් ආවනම් අනේ හොඳ ආහාරයක් කෑවේ, හරිම රසයි, හරිම සුන්දරයි. ඒක හරි රසවත්. ඒ නිසා මම හෙටත් ඒක කන්න ඕන, අනිද්දාත් කන්න ඕන, නැවත නැවත කන්න ඕන. නැවත නැවත කන්න නම් මං ගබඩා කරලා තියාගන්න ඕන. ඒ නිසා මං ඒක රැස් කරන්න ඕන, එකතු කරන්නට ඕනේ, ආරක්ෂා කරන්නට ඕනේ. මේ විදිහට අපි පෙළඹෙන්නේ මොකක් නිසාද? කයට සැපේ ලැබුණු නිසා, මනසට මානසික සැපේ නැත්නම් තෘප්තිමත් බවක් ලැබුණු නිසා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ දා පෙන්නපු පාළි වචනේ තණ්හාව හටගන්නේ සුඛය නිසා. පළවෙනි එක නිට්ටයයි, නිට්ටය නිසා තණ්හාව ඇති වුණා. දෙවෙනි එක සුඛය අරමුණක් අපට ආවහම ඒ අරමුණ සැපවත්ය හොඳයි සුඛයි නැත්නම් කයට සැපයි මානසික සුඛය එතන තියෙනවා කියලා තීරණය කරන උපකල්පනය කරනවා බලන්න අපි නැවත නැවත මොනවා හරි බලනවා නම් රූපවාහිනී ටෙලිනාට්‍යයක් නැවත නැවත බලනවා නම් අපිට උපකල්පනයක් ඇති වුණා නේද මේක හොඳයි මට ඒක තෘප්තියක් සතුටක් දැනසිල්ලක් මං ඒ තෘප්තිය ලබන්න නැවත නැවතත් යොමු වෙනවා ඒ නිසා නේද නැවත පසුවදාටත් බලන්න එක දවසක් බලපු ටෙලිනාටි ඊළඟ දවසේ බලන්නේ මේ තෘප්තිමත් බව ලැබිච්ච නිසා. නැවත නැවත නැවත ඒක බලමින් ඒකට ඇබ්බැහි වෙන්නේ, ඒක අතහරින්න බැරි වෙන්නේ, අනිවාර්යයෙන්ම බැලිය යුතු දෙයක් බවට අපිපත් කරගන්නේ, තණ්හාව ඇති කරගන්නේ, උපාදානිය ඇති කරගන්නේ මොකක් නිසාද? අර තෘප්තිමත් භාවයේ අපට ලැබිච්ච නිසා. එහෙනම් කයට සතුට සැපයක් ලැබෙන්න වගේම මානසික සතුටක් ලැබිලා තෘප්තියක් ලැබෙනකොට ඒ තෘප්තිමත් භාවය නිසා අපි යම් යම් අරමුණු වලට නැවත නැවත නැවත යමු වෙනවා. ඇහැ නිසත් යමු වෙනවා, කන නිසත් යමු වෙනවා, නාසය, දිව, කය, මන කියන ඉන්ද්‍රිය හය ඔස්සේම යමු වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුඛයි කියන මේ අර්ථේ. නිට්ටයයි කියලා හිතන නිසා අපිට තණ්හාව ඇතිලා නැවත නැවත නැවත කෑදරකමින් ඒ පසුපස අපි දුවනවා. සුඛයි කියන අදහස අපිට ආවහම ඒ අරමුණ ඔස්සේත් අපි පසුපසෙන් දුවනව නැවත නැවත නැවත. ඊළඟට තුන්වෙනි එක සුබයි කියන එක. සුබයි කියන්නේ හොඳ ප්‍රියමනාප තත්ත්වේ පවතිනවා කියන එක. ඒකේ අනිත් පැත්ත තමයි අසුබයි කියන එක. බලන්න කිසියම් අරමුණක් අසුබන අපේ ඇහැට පේනවා මොනවා හරි අසුබ දර්ශනයක්. මල සිරුරක්, ජරා ගොඩක්, කැටකුණු වලින් පිරිච්ච යම්කිසි වස්තුවක්. ඒක දැක්ක ගමන් අපේ හිත කියන අපේ මේකනම් සුබ නෑ අසුබ දර්ශනයක් මන්නම් කැමති නෑ ඒක බලන්න. එහෙනම් බලන්න නැවතත් අපි යොමු වෙනවද කවදාවත් ඒක බලන්න. රූපවාහිනියේදී එහෙම දර්ශනයක් දැක්කොත් අපි මොකද කරන්නේ? වහාම ඉවත බලා ගන්නව නැත්නම් අපි channel එක මාරු කරනවා රූපවාහිනිය off කරලා දාන්න. අප්‍රිය දෙයක් දැක්කොත්, අපිරිසිදු දෙයක් දැක්කොත්, අසුබ සහගත දෙයක්, අසුබ අරමුණක් දැක්කොත් අපි සුබ අරමුණේදී, හොඳ අරමුණේදී, ලස්සනයි කියලා හිතෙන අරමුණේදී, හිතට සතුටක් ගෙන දෙන අරමුණේදී නැවත නැවත නැවත ඒකට යොමු වෙනවා. ඒක ආසාවෙන් අල්ල ගන්නවා, බදා ගන්නවා. එහෙනම් අපිට තණ්හාව ඇති වෙන්නට බලපාන තුන්වෙනි කාරණාව තමයි ඒ වස්තුවේ තිබෙන පවිත්‍රත්වයේ පිරිසිදු බව සුභ සහගත බව. අපිරිසිදු දෙයක් නම් අසුභ දෙයක් නම් පිළිකුල් සහගත දෙයක් නම් අපි කවදාවත් එළුම් කරන්නේ නැහැ. ආහාරයක් ගැන බලන්න. ආහාරය අපිරිසිදු නම් පිළිකුල් වෙලා නම් ඒක ගඳ ගහනවා නම් පිරුණු වෙලා නම් නරක් වෙලා නම් කනට හෙන ශබ්දය ගැන අපි උපකල්පනය කරලා බලනවා කොහොමද මේක? නිත්‍යයි සුභයි සුඛයි නම් ඔන්න අපිට තණ්හාව ඇති වෙනවා. නාසයට දැනෙනවා යම්කිසි සුවඳක්. සමහරට ආහාරයක සුවඳක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා ඊළඟට මනසට එන්නේ අපි කරපු කීප දේවල් ගැන මතකේ අතීත දේවල්. ඒව මතක් කරනකොට ඔන්න මනසට එනවා එක එක සංකල්පනාවන්. ඒ එනකොට ඒවත් නිත්‍යයි සුභයි සුඛයි කියලා අපි ගත්තොත් එහෙම ඔන්න අපිට තණ්හාව පහළ වෙනවා. එහෙනම් බලන්න මේ විදිහට තමයි සියලුම වස්තුන් පිළිබඳව තණ්හාව අපට හටගන්නේ. ඔය ආකාරයට තණ්හා 60ක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා. දැන් අපිට අවශ්‍යයි මේක දුරු කරන්න තණ්හාව. බලන්න අපිට ආහාරය ගැන තණ්හාව ඇති වෙච්ච වෙලාවේ ඒ ආහාර පිළිබඳ තණ්හාව දුරු කරන්න ඕන නම් මොකද කරන්න ඕන? ඒකේ ඇත්ත తත්ත්වේ පරීක්ෂා කරන්නට ඕන. යම්කිසි අරමුණක ඇත්ත తත්ත්වයේ යථාර්ථයේ නියම తත්වය පරීක්ෂා කරන එකට කියන්නේ යථාභූතම් පජානාති කියලා. ඇත්ත ඇති හැටියට දැකීම කියලා වචනයක් අපිට උගන්වනවා බුදුරජාණන් වහන්සේ. යෝනිසෝ මනසිකාරී කියන වචනයත් ඒකට පාවිච්චි කරනවා. යතහා භූතං පජානාති කියන වචනයත් පාවිච්චි කරනවා. අරමුණක ඇත්ත తත්ත්වය බලන්නට නම් අරමුණේ සැබෑ ස්වභාවය හොඳින් පරීක්ෂා කරන්නට ඕන. ඒ தත්ත්වේ පරීක්ෂා කරන්න ක්‍රමයක් බුදුහාඳුරුවෝ පෙන්නනවා. ඒකට යථා භූතං පජානාති කියලා කිව්වා. ඒකටම තවත් වචනයක් පාවිච්චි කළා විදර්ශනා නුවණින් බැලීම කියලා. ඕනෑම අරමුණක් දැක විදර්ශනා නුවණින් බලන්න. බලපු දාට ඒ අරමුණේ ඇත්ත తත්ත්වය ඔබට පෙනේ. බලන්න මේ වන විට ඔබ ඇසෙන් බලලා ලස්සනයි සුන්දරයි කියලා හිතලා ඔබ යම්කිසි දෙයකට ඇලී ගැලී කටයුතු කළා නම් තණ්හාවක් ඇති කරගත්තා නම් දැන් ඔබ ඒක දුරු කරන්නට ඕනේ. ඔබ දන්නවා තණ්හාව සසර දුකට හේතුවක්. ඔබ සංසාරේ මෙතෙක් සැරිසැරිය ওই තණ්හාව නිසා දැනුත් ඔබට ඒක ඇති වෙලා එහෙනම් ඔබ මොකද කරන්නට ඕනේ? ඒ තණ්හාව ඔබ දුරු කරන්නට ඕනේ. සසර දුකෙන් මිදෙන්නට නම් නිවන අවබෝධ කරගන්නට නම් ඒ තණ්හාව දුරු කරන්නට ඕනේ. තණ්හාව දුරු කරන්නට නම් ඒ ඔබට තණ්හාව හටගත්තු වස්තුවේ හොඳට පරීක්ෂා කරන්නට ඕනේ. ඒ පරීක්ෂා කිරීම කරන විදර්ශනාවෙන්. විදර්ශනාවෙන් පරීක්ෂා කරනකොට ඔබ පරීක්ෂා කරන්නේ සුවිශේෂී ආකාරයකට. ඒකේ තිබෙන පරමාර්ථ ධර්ම ටික ඉස්මතු කරගෙන තමයි ඔබ පරීක්ෂා කරන්නට ඕන කරන්නේ. මේ ලෝකේ තියෙන පරමාර්ථ ධර්ම කියලා ටිකක්. චිත්ත, චෛතසික, රූප කියලා පරමාර්ථ ධර්ම තුනක් බුදුදහමේ උගන්වනවා. නිර්වාණී කියලා තවත් පරමාර්ථය. මෙන්න මේ පරමාර්ථ ධර්ම ටික ඒ ඔබට තණ්හාව ඇති වෙච්ච යම්කිසි අරමුණක් තියෙනවා නම් ඒ අරමුණු තුල තියෙන ඔය ඔය පරමාර්ථ ධර්ම ටික. බලන්න ඔබේ ඇහැට යම් කිසි වස්තුවක් දැස බලනකොට සිල් නාට්‍යයක් දැස බලනකොට ඔබට ඒ ඔස්සේ කැමැත්තක් ඇවිල්ලා ආසාව ඇතිලා තණ්හාව පහළ වුණා නම් ඒ ඇහැට පේන දර්ශනීය තුල අර පරමාර්ථ ධර්ම ටිකක් තියෙනවා චිත්තචෛතසික කියන පරමාර්ථ රූප කියන පරමාර්ථ. ඔබේ ඇහැට පෙවුණා නම් ඒක මොකක්ද රූපයක්. ඔබේ කනට ඇහුණා නම් ඒක රූපයක්. නාසයට ආවනම් රූපයක්. එහෙනම් මේ පරමාර්ථ ධර්මයේ විදර්ශනා විගන්නන ආකාරයට පරික්ෂා කළ නිරීක්ෂණය කරලා මේ මා අරමුණු කරපු වස්තුව ඇත්තටම පරමාණු වලින් සකස් වුණ එකක්. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් තමයි ඒක හැදිලා තියෙන්නේ. ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ මේ ඔක්කොම දේවල් හැදිලා තියෙන මොනවෙන්ද? පරමාණු වලින්. බුදුදහමේ උගන්වන ආකාරයට නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ. ඒ වස්තුව දිහා බලනකොට මට මොකද්ද වුනේ? මට සිතක් පහළ වුණා. අභිධර්මයේ චිත්ත පරමාර්ථයේ උගන්වන සිතක් ඔන්න මට ඒ වෙලාවේ පහළ වුණා. ඊළඟට ඒ සිත පහළ වෙනකොටම මට අභිධර්මයේ උගන්වන චෛතසික ටිකකුත් පහළ වුණා. එහෙනම් චිත්ත චෛතසික රූප කියන තුන තියෙන. ඒ දෙස හොඳට බලලා ඇත්ත తත්ත්වේ පරීක්ෂා කරනකොට අපිට පේනවා මේව ඔක්කොම අනිත්‍යයි, මේව ඔක්කොම දුකයි, අනාත්මයි. මෙන්න මේ ටික අවබෝධ කරගත්තොත් කවදා හරි දවසකදී අන්න ඔබට තණ්හාව දුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට මාර්ගය ඊටාම පැහැදිලිව සතිපට්ඨාන සූත්‍රය අපිට විස්තර කළා. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය අධ්‍යයනය කරන්න, තණ්හාව දුරු කරගන්න ආකාරය ඉගෙන ගන්න, අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න, ඒ ඔස්සේ ඔබ තුල හටගන්නා තණ්හාව දුරු කරමින් ඔබ බලාපොරොත්තු වෙන උතුම් නිර්වාණ ශාන්තිය ඔබට කවදා හෝ දවසකදී සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබේවි. එනිසා මේ මඟ ඔස්සේ ඔබ ගමන් කරලා ඔබට කවදා හෝ ඔබේ අරමුණ ඉෂ්ට කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තණ්හාව දුරු කරමින් අමා මහ නිවන් සුවයෙන් සැනසෙල සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ඉගෙනගත්ත දහම් පද කීපය ඔබට උපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. සාදු සාදු සාදු සාදු පින්තුන් සෑම දිනාටම ධර්ම ශ්‍රවණය කළ සමස්ත ලෝකවාසී සෑම දිනාටම මේ උදාාර කුසල බලයෙන් මෙලව යහපත සැනසෙල්ල උදා කරගෙන පරලොව ජීවිත ආලෝකමත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් නිවි සැනසී පැමිණ වැඩවදාළ ශාන්ත ප්‍රණීත අති උතුම් අමා මහ නිවනින් සැනසෙල්ල පිණිසම සියලු කුසල ධර්මයන් හැමතෙම හේතු වාසනා උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා සාදු ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු තෘෂ්ණාව ප්‍රහීණය කිරීම තුළින් නිවන් පසක් කරගන්නේ කෙසේදයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරින් පහදා දෙමින් අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ අතුරුගිරිය උරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද තලගල ධම්මගවීසී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු